ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්ත් වහන්සේ කැලණිය වරාගොඩ ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද රත්කරව්වේ පේමානන්ද ස්වාමින් වහන්සේ මෙම වර්ෂයේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනට යෙදෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. සදහවත්නි ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියවමු.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 ශ්‍රී ලංකා දීපවාසී සැදැහැවත් දායක දායිකා උපාසක උපාසිකා ආදී වූ පින්වුතුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරනු ලබන මෙම ධර්ම දේශනා මාලාවට ඊ타ත්ම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් සවන් දෙන බව අපි හොඳින් දන්නවා. අරත් එම ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගනු ලැබුවේ ධම්මපද පාළියේහි බුද්ධ වර්ගයට ඇතුළත් වෙලා තියෙන උතුම් ගාථා රත්නයක්. යේජාන පසුතා ධීරා නික්ඛම්මෝප සමේරතා දේවාපි තේසං තිහයන්ති සම්බුද්ධානං සතිමතං කියන මේ ගාථා ධර්මයේ තුලින් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන් තුලත් භික්ෂු භික්ෂුණීන් තුලත් ඒ වගේම බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා තුලත් තිබිය යුතු දියුණු කළ යුතු විද්‍යා හා චරණ ධර්ම සමූහයයි. බුදු පියාණන් වහන්සේ වදාරනවා පුජ්‍යලේ ආර්ය භාවයට පත්වීම සඳහා ප්‍රගුණ කළ යුතු දියුණු කළ යුතු ගුණාං පද්ධතියක් තියෙනවා. ඒ ගුණාංග පද්ධතිය තමයි විද්‍යා චරණ වශයෙන් අංශ දෙකක් යටතේ විග්‍රහ කරලා තියෙන්නේ. පින්වත් ඔබගේ ඔබේ ජීවිත තුලත් මේ ගුණාංග යම් ප්‍රමාණයකට පවතිනවා පින්තුනි. ඒවා වඩා වර්ධනය කර ගැනීම තමයි සත්පුරුෂ සද්ධාවන්ත පින්වතුන් වශයෙන් බෞද්ධ උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් වශයෙන් කළ යුතු තිබෙන්නේ. අපට අපේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ හොඳම ආදර්ශයයි. සාරා සංකල්ප ලක්ෂයක් පුරාවටම ඒ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට මේ ගුණාංග සමූහය සංවර්ධනයට පත් කළා. අපේ පින්වතුන් දන්නවා දස පාරමිතා. මේ දස පාරමිතාවන් පාරමිතා වශයෙන්, උපපාරමිතා වශයෙන්, පරමත්ත පාරමිතා වශයෙන් ප්‍රගුණ කළා. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍යය, අරිෂ්ඨානය මෛත්‍රිය හා උපේක්ෂාව මේ මේ ජීවිතයක් තුළ අභිවර්ධනයට පත් කරගත යුතු පත් කරගත හැකි ගුණාංග 10 මේ ගුණාංග 10 ප්‍රගුණ කිරීමෙන් තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන් පරිපූර්ණත්වයට පත් වෙන්නේ මේ පාරමිතා 10 සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා වර්ධනයේ සඳහාම ඉවල් වෙනවා. ඒසා ඒ විද්‍යා හා චරණ ධර්මයන් අනාදිමත් සංසාරයේ පුරාවට ප්‍රගුණ කිරීමෙන් තමයි බුද්ධ ගයා බොමැඩදී සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගත්තේ. ඒ සඳහා තමයි බෞද්ධ වූ අප සෑම දෙනාම උත්සාහවත් වෙන්නේ නිරන්තරව කටයුතු කරන්න. ඕනෑම පුණ්‍ය ක්‍රියාවක් කුසල ක්‍රියාවක් කළ සෑම විටකම අපි ප්‍රාර්ථනා කරනවා මෙපින් බලෙන් මේ කුසල් බලෙන් මට නිවන් සම්පත් ලැබේවා කියලා. බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය නිවන් පසක් කර ගැනීමයි. එයින් මෙහා තියෙන ලෞකික ජීවිතයක් වඩාත් යහපත්ව දැහැමිව නිවැරදිව පවත්වාගෙන යාම සඳහා මේ විද්‍යා චරණ කියන ගුණාංගයන් අවශ්‍ය වෙනවා. බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ වූ ගුණස්කන්ධය ಗುಣ කඳු 9ක් වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ එක ಗುಣ හදම්බයක් නැත්නම් ಗುಣ කන්දක් තමයි විද්‍යාචරණ සම්පන්න ගුණය. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ යනාදී වශයෙන් බුදු පියාණන් වහන්සේගේ ಗುಣ 9 අපි සජ්ජායනා කරමින් මෙනෙහි කරමින් බුදුපයාන් වහන්සේ වන්දනා කරනවා. ඒ එක ගුණස්කන්ධයක් තමයි විද්‍යාචරණ ගුණය. එහි චරණ ගුණ සම්පත්තිය නැත්නම් චරණ සම්පත්තිය කාරණා 15ක් යටතේ ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා. ශීලං වරං ඉන්ද්‍රිය සංවරෝච යනාදි වශයෙන් බලපොතේ මේ කාරණා පැහැදිලි කරලා තියෙනවා. මේ කාරණා ටික මා සිහිපත් කරන්නම් පින්දුතුන්ට. සීලය, ඉන්ද්‍රිය සංවරය, ඊළඟට ආහාරයේ ප්‍රමාණය දැනීම, උසස් අරමුණු ඉටු කර ගැනීම සඳහා නිදි වර්ජිතව සිටීම, ශ්‍රද්ධාව ඒ වගේම ලැජ්ජාව, පවට තියෙන ලැජ්ජාව, පව් කිරීමට තියෙන බය, ඔත්තප්පය ඊළඟට බොහෝ දේ පිළිබඳව ඇසූ පිරූතෙන් ඇති බහුශෘත භාවය ඊළඟට ඒ උසස් අරමුණු ඉටු කර ගැනීම සඳහා වූ පරාක්‍රමය නැත්නම් සම්මා වායාමයේ උත්සාහය ඊළඟට මනාව සිහියෙන් කටයුතු කිරීම කියන සතිය ඊළඟට මනාව සිහිනුවණින් ක්‍රියා කිරීම නම් වූ ප්‍රඥාව මති ඊළඟට චතුර චතුර්ථ ධාන සිත ප්‍රථම ධාන ද්විතිය ධාන තෘතිය ධාන චතුර්ථ ධාන කියන මේ ධානාංග හතර වැඩිම තමයි සරණ ධර්ම වශයෙන් ධාමයේ පෙන්වාදී තියෙනවා. ලෝකෝත්තර මාර්ගඵල ප්‍රතිලාභයේ සඳහා ප්‍රගුණ කළ යුතු අප තුළ ඇති ගුණාංග 15ක් තමයි බුදු පියාණන් වහන්සේ මේන් අපට පැහැදිලි කර දක්වලා තිබෙන්නේ. විද්‍යා වශයෙන් නැත්නම් විද්‍යා ධර්ම වශයෙන් පෙන්වා දෙනවා මේ මිනිස් හිතෙහි දියුණු කළ යුතු ශේත්‍රයන්ගේ උපරිම තලය. ත්‍රිවිද්‍යා පංච අභිඥා ඊළඟට ඡලබිඥා මේ විදිහට තව තෙසැත්තෑ ඥානගති අෂ්ටවිද්‍යා මේ විද්‍යා කියන නමින් දක්වලා තිබෙන්නේ පුජ්‍යලයාගේ ඥානයේ දියුණුවන ප්‍රගුණවන අවස්ථාවක්. බුදු බෝධිසත්වයන් වහන්සේලා ඒ වගේම ශ්‍රාවක පාරමිතාවන් ප්‍රගුණ කළ කරන ආර්යයන් වහන්සේලා සමස්තයක් වශයෙන් බෞද්ධ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන මේ සිව්වණක් පිරිසම මේ විද්‍යා ධර්මයන් දියුණු කළ යුතු වෙනවා පිළිබඳ. ඒකට පදනම තමයි මේ චරණ ධර්ම සමූහය. ඒ චරණ ධර්ම සමූහයෙන් හැසිරීම රටාවේ යහපත් බවින් තොරව මේ කියන ත්‍රිවිද්‍යාවන්වත් පංච අභිඥාවන්වත් චල විඥානං අෂ්ට විද්‍යාවන්වත් අනෙකොත් ඥාන ගතිවත් උපදවා ගන්න පුළුවන් කමක් නැත්තේ. නිසා මූලික වශයෙන් මේ කරුණු 15 අපේ ජීවිත තුළ වඩා වර්ධනය කළ යුතු වෙනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේ කරුණු අදාළයි. ඇතැම් වෙලාවට බුදු පියාණන් වහන්සේ භික්ෂූන් ආමන්ත්‍රණය කළා ධර්ම දේශනා කරනවා. භික්ෂූන් ආමන්ත්‍රණය කරලා ධර්ම දේශනා කළ පමණින් භික්ෂුන් වහන්සේලාට පමණක් කියලා තීරණය කිරීම වැරදි. උපාසක උපාසිකාවන් අරබයා බුදුහාමුදුරුව මාතෘකා කරගෙන ඉදිරිපත් කරගෙන මුල් කරගෙන ධර්ම දේශනා කරනවා. පුතේ ගිහි පින්නතන සඳහා පමණක් නෙවෙයි. පැවිදි ජීවිතයටත් ඒ ධර්මය අදාළයි. බුදු පියාණන් වහන්සේ කවුරුන් අරබයා දේශනා කළත් මේ සිව්වණක් පිරිස විසින්ම මේ කරුණ ප්‍රගුණ කළ යුතු දියුණු කළ යුතු වෙනවා. දැන් මා සඳහන් කළා මේ චරණ ධර්ම. චරණ කියලා කියන්නේ පාදයට නමක් හැසිරීමට. මේ හැසිරීම පද්ධතිය වඩාත් නිවැරදි යහපත් විය යුතු වෙනවා විද්‍යාවන් පහළ කර ගැනීම සඳහා. ඒ පළමු කාරණේ තමයි සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලාදී වූ භික්ෂුන් වහන්සේලා උදෙසා භික්ෂුණීන් වහන්සේලා උදෙසා පැන වූ ශික්ෂාපද පද්ධතියක් තියෙනවා. ඒ ශික්ෂාපද දිවිහිම් කොට ආරක්ෂා කිරීම සීලයයි. ගිහි පින්වතුන් තුන් වශයෙන් පංචශීලය, ආජීව අට්ටමක සීලය, අෂ්ටාංග සීලය, නවාංග පෝසත සීලය, දස සීලය වැනි සීල සමාදානවල යෙදিলা ඒ තුලින් සොකීය කාය වාක් සංවරය සංයමයේ ඇති කරගත යුතු වෙනවා. ගිහි ජීවිතය ගත කරන පින්නතුන් වශයෙන් දෛනික ජීවිතයේදී දිනදා ජීවිතයේදී පරාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද සුරාපාන ආදී වූ පංච දුස්චරිතයෙන් වැළකී ජීවත් වීම පවා උදාාර ගුණයක් වශයෙන් දහමේ පෙන්වා දී තියෙනවා. උපාසකත්වයේ සඳහා ප්‍රධානම කාරණයක් තමයි මේ පංච දුස්චරිතෙන් වැළකී ශීලාචාර ජීවිතයක් ගත කිරීම. ඒ පළවෙනි කාරණය. භික්ෂුවක් වේවා, භික්ෂුණීන් වහන්සේ නමක් වේවා, උපාසක උපාසිකාවන් වේවා. නිර්වාණාපේක්ෂාවෙන් ක්‍රියා කරනවා නම් පින්නතුනි පළමු කාරණේ තමයි සිල්වත් ජීවත් වීම. නිවන් පසක් කර ගැනීමේ මාවතේ පදනම ඒ ක්‍රියාදාමේ පදනම තමයි සීලය. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ. සීලය මත පිහිටලා තමයි පින්නතුනි සමාධි ප්‍රඥා වැඩි වීමට අවකාශ සැලසෙන්නේ. ඊළඟට ඊටම අදාළ වෙන දෙවෙනි චරණ ධර්මය ඉන්ද්‍රිය සංවරය. ගිහිව්වත් ඇවිදිව්වත් අප සියලු දෙනා තුළම ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. මනුෂ්‍යයන් වශයෙන් අපට පිරිපොන් ඉන්ද්‍රියන් ලැබලා තියෙනවා ලොකු පිනකට වාසනාවකට. හැබැයි දෙනාට නැත්නම් අකුසල ධර්මයන් බලපෑම නිසා ඒ ඉන්ද්‍රිය පවා නිවැරදිව ලැබිලා නැහැ. ඒ නිවැරදිව ඉන්ද්‍රියන් දෑස දෙකන දෙනාස මූණකට දෙපා දෑත ආදී වූ ඉන්ද්‍රියයන් අවිකලව නිවරදිව අපට ලැබිලා තියෙනවා නම් විශාල වූ පිනක කුසලයක මහිමයක් වශයෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඒ ලැබිලා තියෙන ඉන්ද්‍රියයන් වඩාත් යහපත් ලෙස අපි භාවිත කරන්න. ලැබූ ලැබිලා තිබුණු පමණින් ඒ ඉන්ද්‍රියයන් වැරදි ලෙස භාවිතා කළොත් එක් පස්සකින් පවක් අකුසලයක් වෙනවා තවත් පස්සකින් පින්නතුනි නොඑක් දණ්ඩනයන්ට ලක්වීමට තරම් ඒවා ප්‍රබල වෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා මේ ඉන්ද්‍රියන්ට වහල් වෙන්නේ නැතුව ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕනේ අපේ ඇස් විවිධ දේවල් බලන්නට රුචිකම් දක්වාවි නොඑක් දේ අසන්නට කන් දෙක උනන්දු වේවි විවිධ සුවඳ ආග්‍රහණය කිරීමට නාසය ඉදිරිපත් වේවි. විවිධ රසයන් බැලීමට කට දිව ප්‍රමුඛ වේවි. විවිධ වූ ස්පර්ශයන් ලැබීමට කය ප්‍රමුඛ වේවි. ඒ ඉන්ද්‍රියයන් අපේක්ෂා කරන සියල්ල සපුරාදීම මිනිස්සෙකුගේ ස්වභාවය නෙවෙයි. කුමක්ද? ඒ ධාර්මිකත්වයේ කුමක්ද? නිවැරදි ස්වභාවය කුමක්ද කියලා විමර්ශණයට ලක් කරලා තමයි ඒ ඉන්ද්‍රියන් අපි පාවිච්චි කරන්නේ හසුරුවන්නේ. ඉන්ද්‍රිය සංවරය. වික්ෂු භික්ෂුණී උපාසක පාසිකාගෙන මේ සිවණක් පිළිස විසින්ම මේ අස්සන්නාසාදී වූ ඉන්ද්‍රියන් වඩාත් සංවරව නිවැරදිව යහපත් ලෙස භාවිතා කිරීම ඉන්ද්‍රිය සංවරය දෙවැනි චරණ ධර්මයි. ඊළඟ කාරණය මත්තාසිතා ආහාර ගැනීම. ඒ ආහාර ගැනීමත් මේ කට දිව ඉල්ලන පිළිවෙලටම අපේක්ෂා කරන පිළිවෙලටම සියල්ල ලබා දීම උචිත වන්නේ නැහැ පින්නතුනි. ආහාර ගැනීමේ අරමුණු කියන. දිවි පැවැත්ම සඳහායි ආහාර පාන අපි ලබා ගන්නවා. ඒ ආහාර පාන ලබා ගැනීමේදී සිහිය නුවණින් කල්පනා කරලා මම මේ ආහාරය ලබාගන්නේ මගේ ශරීරයේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම සඳහා මගේ මේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා මගේ සත්‍ය බුද්ධිය හොඳින් වර්ධනය කරගෙන ඒ තුලින් යහපත් මෙහෙවරක් සමාජයේ උදසා ඉටු කිරීම සඳහා කියන ආකල්පය මට පිළිතලා ආහාර අනුභව කරන්න ආහාර ගන්න ඕන. වික්ෂුන් වහන්සේ නමක් දන් වැළඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙලත් ඒකයි. මගේ ශරීරයේ ස්ථූලත්වය ඇති කරගෙන කාය බල මද වඩා ගැනීම සඳහා නොවේ මා මගේ මේ සාසනික ජීවිතයේ පැවැත්ම සඳහා මම මේ ආහාරය ගන්නවා කියන කල්පනාවෙන් ආහාර පාන ගැනීම ප්‍රමාණාත්මක ආහාර පාන ගැනීමක් වෙනවා නොමිලේ ලැබුණත් පුණ්‍ය චේතනාවෙන් පරිත්‍යාග කළ දෙයක් ලැබුණත් අපේ ප්‍රමාණයේ තේරුම් අරගෙන ආහාර භව කිරීම මත්තා භෝජනයේහි ප්‍රමාණය ගැනීම කියලා ධර්මයේ දක්වනවා ඒකත් වින්නතුනි ඊටාම අවශ්‍ය දෙයක් ප්‍රමාණයට වඩා ආහාර පාන ආදී අනුභව කිරීම තුළින් කායික පීඩා මානසික පීඩා විවිධ දුක් දුම්නස් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සිහිනුවණ ඇතිව කටයුතු කිරීමට අවකාශන ලැබී යනවා. ප්‍රමාණය ඉක්මවා ආහාර පාන ගැනීම නිසා. ඊළඟ කාරණේ තමයි జాగරියාන යෝගයේ. නිදි වර්ජිතව සිටීම. අරමුණක් නැතුව නිදි වැරීම නෙමෙයි පින්නතුනේ මේකෙන් අදහස් කරන්නේ. වරදවා තේරුම් ගත යුතු නැහැ බුදුදහමෙන් එහෙනම් මිනිස්සුන්ගේ මේ යහපත් සැපවත් නිින්දට බාධා පමුණවනවා නේද කියලා වැරදි ලෙස ධහම වටහා ගත යුතු නැහැ. මේ නිදිවර්ජිත වීම කියලා කියන්නේ පින්නතුනේ සිහිනුවණින් කාලය ගත කිරීම. අපි කාමයන්ට ඇලුම් කරමින් කටයුතු කරනවා නම් කාමපාශයන්නි බැඳිලා ඒ අනුව සිත් යොමු කරලා ඉන්නවා නම් පින්නතුනේ අන්න අපි අවදියෙන් හිටියත් පින්නතුනේ අපි ප්‍රඥාවෙන් නිදිගත් වුන් වගේ මුලාවටපත් වෙච්ච පිරිසක් වගේ මෙතන අවදියෙන් සිටිය යුතුයි කියලා කියන්නේ සිහි නුවණින් යුක්තව ජීවත් විය යුතුයි කියන කාරණය. අවදියෙන් හිටියත් සමහර දෙනා සිහි නුවණින් කටයුතු කරන්නේ නැත්නම් ඇත්ත නිදිගත්ත වුන් වගේ වෙනවා. ඒ නිසා ඒ කාමාදී ආශ්‍රවයන් කෙරෙන් ඇතිවන උපද්ද්‍රවයන් පිළිබඳව විපත්තියන් පිළිබඳව ලෞකික ලෝකෝත්තර අධ්‍යාත්මික පරිහානිය පිළිබඳව නුවණින් දැනගෙන කටයුතු කිරීමට තමයි ජාගරියාන යෝග කියලා දක්වන්නේ ඒ සිහි නුවණින් යුක්තව ජීවත් වීම. ඊළඟ කාරණේ තමයි සද්ධා. සරණ ධර්මාතුලින් පස්වෙනි කාරණේ සද්ධා. ආර්යයන් වහන්සේලා තුල බුදුරයන් වහන්සේලා තුල නිවැරදි විශ්වාසය තියෙනවා ධර්මයේ පිළිබඳව. පොදුන් ප්‍රත්‍යඥයන් තුලත් තුනුරුවන් පිළිබඳව බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව තියෙන අවබෝධාත්මක විශ්වාසයටයි ශ්‍රද්ධා කියන්නේ. ශ්‍රද්ධාවේ ආකාර දෙකක් පිළිබඳව ධර්මයේ පෙන්වා දෙනවා. අමෝලිකා ශ්‍රද්ධා ආකාරවතී ශ්‍රද්ධා කියලා. අමෝලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ කරුණු කාරණා අවබෝධ කරගන්නේ නැතුව අසූපමණින් දුටුපමණින් සිතට ආ කරුණු පමණින් පැහැදීම ඇති කර ගැනීමට කියන්නේ අමෝලිකා ශ්‍රද්ධා. සාමාන්‍ය ව්‍යවහාරෙදි කියනවා මෝඩ ශ්‍රද්ධාව කියලා. අවබෝධයෙන් තොරයි. දකින දකින දේ හරි අසනාස දේ හරි කියලා තේරුම් ගැනීම යහපත් ශ්‍රද්ධාව නෙවෙයි පින්නතුනි. ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන්නේ කරුණාකාරණා ඇතිව යමක් පිළිගැනීමයි. තථාගත බුදුරජාන් වහන්සේ පිළිබඳව නවලෝක උත්තර ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ආහාරී මහා සංඝරත්නයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ පිළිබඳව ඇති කරගන්නා වූ විශ්වාසය තමයි මෙතනදී ශ්‍රද්ධා කියලා දක්වලා තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව තිබිය යුතුයි. බුදු පියාණන් වහන්සේට සමීප වෙන්නේ සද්ධර්මය අසුරු කරන්නේ මහා සංඝරත්නය අසුරු කරන්නේ මේ ශ්‍රද්ධාව ප්‍රමුඛ වීම නිසා. ඒ නිසා පුජ්‍යලේ පින්නතුණි ලෝකෝත්තර ආර්ය මාර්ගයේ ප්‍රවිෂ්ඨ වීමට ඊටාම වැදගත් තරණ ධර්මයක් වශයෙන් පෙන්වා දෙනවා මේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ප්‍රමුඛ වීමෙන් තුනුරුවන්ට සමීප වෙනවා. තුනුරුවන්ට සමීප වුණු පුජ්‍යලයා සද්ධර්මය විමර්ශනයට ලක් කරනවා. ඒ අනුව පිළිපදිනවා. ඒ ඒ තුලින් ධ්‍යාන සමාපatti මාර්ගඵල ලබාගෙන ආර්ය පුජ්‍යලයක් බවට ආර්ය උත්තමයෙක් බවට උපත් වෙනවා. ඊළඟ කාරණය තමයි හිල් කියලා කියන්නේ. බුදු බෝධිසත්වයන් වහන්සේලාත් ඒ වගේම ආර්ය මාර්ගපර සඳහා උත්සාහ කරන පින්නතුණු පින්නතුණි ලැජ්ජා විය යුතු කාරණා තියෙනවා. අපි ලැජ්ජා විය යුත්තේ පින්නතුණි පාප ක්‍රියා අකුසල ක්‍රියා සිදු කිරීමට. ඒක ඊටාම වැදගත් ගුණාංගයක්. සමාජය තුළ අපට දකින්න ලැබෙන වැදගත් ගුණයක් මේ හිරිය. අපි පව කරන්න ලැජ්ජාවෙන්න ඒ වගේම බිය වෙන්න ඕන. ඔත්තප්පය කියලා ඊළඟට දක්වලා තියෙන්නේ බිය වීම. ඒ පව කිරීමට වැරදි වැඩ නරක වැඩ නපුරු වැඩ කිරීමට ඇති ලැජ්ජාව හා භය සමාජයක යහපවැත්ම සඳහා ඊ타ත්ම අත්‍යවශ්‍ය ගුණාංග දෙකක්. මේ දෙක ධර්ම පෙන්වා දෙනවා දේව ධර්ම කියලා. පුජ්‍යලයා මනුස්සත්වයෙන් ඔසවා තබා දේවත්වයට රැගෙන යාමට තරම් ප්‍රධාන වන ප්‍රමුඛ වන දෙයක් තමයි පව් කිරීමට වැරදි කිරීමට අකුසල කිරීමට ඇති ලැජ්ජාව හා භය. අත්තාරිපතේ ලෝකාරිපතේ ධම්මාරිපතේ කියලා. ආධිපත්‍ය තුනක් පෙරදිරි කරගෙන මේ ලැජ්ජා බය අපි ඇති කරගන්න. අත්තාධිපතේ කියලා කියන්නේ තමන්ගේ ගෞරවය, තමන්ගේ තත්වය ගැන හිතලා මං වාගේ කෙනෙක් මේ බඳු වැරද්දක් පවක් නොකළ යුතුයි. එහෙම දෙයක් කළා කියලා සමාජයේ ලෝකේ දැනගත්තොත් ඒකත් හොඳ නෑ කියලා නුවණින් කල්පනා කරන එක ලෝකාධිපතේ. ලෝකයා ආධිපත්‍යයේ තබලා. මෙම වැරද්දක් මම කළොත් සමාජයේ පුජ්‍යලයන් ලෝකයා විසින් මට නිന്ദා අපහාස ගැරවුම් කළායි දඩුවම් දෙවි, වද බන්ධන, හිර බන්ධන ආදියටත් මම ලක් වේවි කියලා කල්පනා කරනවා. ලෝකයා පිළිබඳව මොකක්ද කියලා තමලා වැරදි වලින් නිදහස් වෙනවා. ධම්මාදිපතය කියලා කියන්නේ ධර්මයේ දිහා බලලා ධර්මයේ තුල මෙබඳු දේවල්, වැරදි දේවල්, නරක දේවල්, නපුරු දේවල්, අකුසල් සාගර දේවල් වශයෙන් සාස්ත්‍රුන් වහන්සේලා විසින් දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ ආධිපත්‍යලා තබාගෙන මම මෙම විනය විරෝධී ධර්ම විරෝධී ක්‍රියාදාමයක් මම කරන්නේ නැහැ කියලා වින්නතුනි ඒ වැරදි වැඩ කිරීමට ලැජ්ජා වෙනවා බය වෙනවා. ඒක උදාාර ගුණාංගයක් පුජ්‍යලිකුවේ අධ්‍යාත්මික දියුණුවට ඉවහල් වන දෙයක්. ඊළඟ කාරණේ තමයි බහුශෘත භාවය. බහුශෘත භාවයත් ප්‍රඥා අභිවෘද්ධිය සඳහා හේතු වෙන දෙයක්. නුවණ වැඩි වීමට හේතු වෙන කාරණා තුනක් ධාමයේ පෙන්වා දෙලා තියෙනවා. සප්පුරිස සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාර. බහව ශ්‍රුත්තේ නැත්තම් බොහෝ ඇසූ පිරෝතෙන් ඇති බව ඇතිවීමට ප්‍රමුඛ වෙනවා සත්පුරුෂ සංසේවනය. වඩා සීලෙන් ගුණයෙන් නැනවත් පැනවත්කමින් වැඩි හිටිය අය ආශ්‍රය කිරීම තුලින් පින්නතුනි අපේ නැනනුවන දීවන වෙනවා. යහපත් දේවල් කියනකොට බහු කියන්නේ බොහෝ ශ්‍රොත කියන්නේ ඇසු ඇසු පිරුතෙන් ඇති බව. ඉස්සර බොහෝ වෙලාවට යමක් ඉගෙන ගන්න අහගෙන ඉඳලා. අද මේ විවිධ මුද්‍රිත සව්‍ය දෘශ්‍ය මාධ්‍ය තියෙනවනේ. ඉගෙන කියා ගන්න. පැරණි යුගයේ තිබුණ යමක් වැඩි හිටියන්ගෙන් උගතුන්ගෙන් අසාධන ඉගෙන ගැනීමයි. එනිසා බොහෝ දේවල් වලට ඇහුම්කන් දීම, පොතපත කියවීම, තුලින් තමයි මේ බාහුස්ෘත්‍ය කියන එක ඇති වෙන්නේ. ඒ බාහුස්ෘත භාවය තුලින් Tamanටත් ලෝකයාටත් විශාල යහපතක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ උතුම් චරණ ධර්මය. ඒ නිසා සත්පුරුෂයන් ආශ්‍රයෙන් නිතර නිතර සද්ධර්ම ශ්‍රවණයෙන් ඒ වගේම ඒ අහන කියන ධර්මයේ නැවත නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් මේ ගුණාල දියුණු කරගත හැකි වෙනවා. ඊළඟට පරාක්‍රමය කියන්නේ උත්සාහය. සම්මා වායාම අවශ්‍ය වෙනවා වින්නතුනි මේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා ඒ හැසිරීම රටාව සඳහා අපට අවශ්‍යයි උත්සාහය වැරදි වැඩ නරක වැඩ පව් වැඩ වලින් වළකින්නත් ඒ වගේම යහපත් දේවල් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය උත්සාහය එසම පුජ්‍යලයේ තුල හොඳ දේ යහපත් දේ කිරීම සඳහා ඇති උනන්දුව උද්‍යෝගය අපි දියුණු කර ගන්න ඕනේ ඒක මේ විද්‍යා ඥානයන් දිනු කර ගැනීමට ඉතාමත්ම අවශ්‍ය අංගයක් වෙනවා. ඊළඟට සති කියන්නේ සිහිය. පුජ්‍යලයක් ළඟ තියෙන වඩාත්ම වැදගත්ම අංශය තමයි සිහිය කියලා කියන්නේ. පින්නතුනි අපේ මේ පංචස්කන්ධය තුලින් අපට පේන්න තියෙන මේ භෞතිකමය ශරීරය ඒ භෞතික ශරීරයේ ප්‍රතිජාග්‍රණය කිරීම සඳහා තමයි උදෑසන අවදි වීමේ පටන් නිින්දට යනතුරු බොහෝ දෙනා කටයුතු කරන්න. ඒත් මේ භෞතික ශරීරයට ක්‍රියාත්මක වීමට ඌමනා කරන ශක්තිය ලබා දෙන්නේ සතිය සිහිය. මෙලෙවින් සමුගෙන යනකොට මේ අපේ භෞතිකමය ශරීරය මේ තුල දාලා යනවා. මේ ලෝකයේ තුල අතහැරලා යනවා. මෙලෙවින් සමුගෙන යන්නේ ඊළඟ ජීවිතයට සම්බන්ධ වෙන්නේ අපේ මේ සිතිවිලි ශක්තියයි. ඒ සිතිවිලි වඩාත් නිවැරදිව යහපත්ව පවත්වාගෙන යාම සිහිය. ඊළඟට මති ස්මෘතිය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥා නරාණං රතනං. මිනිසුන්ට ප්‍රඥාව තමයි වටිනාම රත්නය. නත්ති පඤ්ඤා සමා ආභා ප්‍රඥා තරං බබලන දෙයක් ආලෝකමත් වස්තුවක් තවත් මේ විශ්ය තුල නැහැ. ඊරහත තාරකාවලින් ලෝකය ආලෝකමත් වුණා. පුජ්‍යලේකුගේ ජීවිතේ ආලෝකමත් වෙන්නේ ප්‍රඥාවෙන්. ඉරහඳ පෑවුවත් ප්‍රඥාව නැත්තම් පින්නතුනි දැස හොඳින් තිබුණත් ඒ අය ලෝකයේ හරි හැටියට දකින්නේ මොකද මෝහ අන්ධකාරයෙන් নিমগ্ন වෙලා සිටින නිසා. නිසා ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා කටයුතු කාරණා කළ යුතුයි. භාවනා ආදිය දහම තුළ පෙන්වා දීලා තිබෙන්නේ සමත විපස්සනා ආදී වූ භාවනා පෙන්වා දී තිබෙන්නේ මේ ප්‍රඥා අභිවෘද්ධිය සඳහා. ඊළඟට ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ගුණාංග ටික දියුණු කරගෙන යන පුජ්‍යලයා තමන්ගේ සිත සංවර කරගෙන দমনය කරගෙන පිරිසිදු කරගෙන ශක්තිමත් කරගෙන උත්සාහවත් කරගෙන ඊළඟට පින්තුනේ ප්‍රථම ධානාදිය සඳහා සිත මෙහෙවනවා විතක්ක ਵਿਚාරේ පීරිසුක ඒකග්ගතාසහිත ප්‍රථම ධානය ඊළඟට විතක්කය බැහැර වෙනවා විචාර පීරිසුක ඒකග්ගතාසහිත ဒုတိ ය ධානය ඊළඟට තුන්වෙනි ධානයේනකොට විතක්ක ਵਿਚාර දෙකම බැහැර වෙනවා ඊළඟට පීතිසුඛ ඒකග්ගතාසහිත තතිය ධානය සතර චතුර්ථ ධානය වෙනකොට උපේක්ඛා ඒකග්ගතාසහිත චතුර්ථ ධානය මේ විදිහට ධාන උපදවා ගන්න ඒ විතක්ක ਵਿਚාරාදී වූ දේවලුත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියන බව වටහාගෙන තේරුම් අරගෙන එයත් බැහැර කළා එයින් ඔබට යන කුජලයා පින්නතුනි අන විදර්ශනා ප්‍රඥාව උපදවා ගන්නවා මේ සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ වලින් යුක්තයි කියන විදර්ශනා ඥානයේ තුලින් සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සතරදාගාමි මාර්ගයේ සතරදාගාමි ඵලය. ඊළඟට අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය. අරහත් මාර්ගයේ අරහත් ඵලය කියන පින්නතුනි ආර්ග මාර්ගඵල තුලින් ආසවක්ඛේ ඥානය සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමේ ඥානය ලබාගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. මේ චරණ ධර්මයන් තුලින් පින්නතුනි ආර්ය භාවයට පත්වන ස්වභාවය ඊළඟට මම සඳහන් කළා විද්‍යා කියන මුලින් කාරණයක්. ඒ විද්‍යාවන්ට පදනම වන කාරණා ටිකයි මම මුලින් සිහිපත් කළේ. ඊළඟට ඒ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා තුල දියුණු කරගත්ත ප්‍රගුණ කරගත්ත භාවිත කරපු විද්‍යාඥානයන් කියන. පින්තුනේ නූතන ලෝකයේ විද්‍යාඥයන් මේ මිනිස් මොළය හා මිනිස් මනස පිළිබඳව විවිධ පරීක්ෂණවල යෙදিলা ඉන්නවා. ඔවුන් මේ පිළිබඳව ප්‍රියසන කරලා සොයාගෙන තිබෙන දෙයක් තමයි මේ මිනිස්සුන්ගේ මොළයේ භාවිතා කරලා තියෙන සාමාන්‍ය මිනිස්සෙක් මිනිස් සිත භාවිතා කරලා තියෙන්නේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 100ට 15ක් 16ක් විතර ප්‍රමාණයක්. තව මේ මිනිස් මොළය මනස භාවිත කළ යුතු ප්‍රගුණ කළ යුතු සංවර්ධනය කළ යුතු විශාල ශේත්‍රයක් තියෙනවා වෙනස 80 ගානක් අතර. විද්‍යාඥයෙක්ගේ මට්ටමට එනකොට මේ මිනිස් මොළය මනස් දියුණු කරලා තියෙන්නේ 120ක් විතර තියෙනවා. තව දියුණු කළ යුතු ශේත්‍ර තියෙනවා 80ක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේලා වැනි ආර්යයන් වහන්සේලා වෙනතුනේ මේ 100ට 100ක් මිනිසාගේ මොළේ ක්‍රියාකාරීත්වය ඒ වගේම යාශ්‍රිතව ක්‍රියාත්මක වන මනස සිත 100ට 100ක් උපරිම තලයක භාවිතා කරලා තියෙනවා. බුද්ධත්වයේ කියලා කියන්නේ ඒ ටයිප් වෙනවා. මේ මොලේ මිනිස් ඥානේ දිනුකල යුතු උපරිම තලයට දිනු කළා. උන්වහන්සේ බුද්ධ ගයා බොමැඩදී ඒ අපරාජිත පරියංකේ වැඩ වෙසෙමින් උපදවාගත් ඥානගත තුනක් තියෙනවා. ඒවට කියනවා ත්‍රිවිද්‍යාව. උබ්බේ නිවාරාණස්මත් ඥානය දිබ්බ චක්කු ඥානය, ආසවක්ඛ ඥානය. තමන්ගේ අනුන්ගේ පෙර ජීවිත ගත කළ ආත්ම භාවයන් පිළිබඳව නුවණින් දැකීමේ හැකියාව. ඒකට කියනවා పూర్වේ නිවාරානුස්මෘති ඥානය. දිබ්බ චක්කු ඥානය කියලා කියන්නේ දිව්‍යමය ඇස. අපේ මේ ශරීරය තුල තියෙන මසස ඉක්මවා ගිය ඥානගතියක් තමයි මනස දියුණු කරලා ලබා ගන්නා වූ ශක්තියක් තමයි දිබ්බ චක්කු ඥානය කියලා කියන්නේ. අපේ මනසට මේ පුංචික බාධකයකින් එහා පැත්ත දකින්න පුළුවන් කමක් නැහැ බින්දුව. එහෙත් මේ දිබ්බ චක්කු ඥානයේ තුලින් මේ කඳු ශිඛර වන පර්වත විතරක් නෙවෙයි ග්‍රහ ලෝක විනිවිදගෙන විශ්වයේ අනන්ත වූ ශේත්‍රයක් දැකීමේ හැකියාව තියෙනවා. ඒකට කියනවා අපි දිබ්බ චක්කු ඥානය කියන්නේ. පින්නතුනේ බුදුරයන් ලෝකේ වහන්සේලා ලෝකේ පහළ වුණත් නැතත් මේ පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු වෙන ඥානගතියෙන් පහළ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. භාවනා යෝග භාවනාදී වැඩිමේ. ඒත් සම්බුද්ධ ධර්මයක අවශ්‍යතාවය සම්බුදුරයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීමේ අවශ්‍යතාවය අපට දකින්ට ලැබෙන්නේ ආසවක්ඛේ ඥානෙ. බුදුදහම තුලින්ම පෙන්වා දෙන ඒ ත්‍රිවිද්‍යාවන්ගෙන් තුන්වෙනි විද්‍යා ඥානෙ තමයි ආසවක්ඛේ ඥාන. ආක්ෂවයන් ඡය කිරීමේ ඥානෙ. ආශ්‍රව කියන්නේ ක්ලේශ ධර්ම. මේ සංසාරේ අපි දිගින් දිගට ඇද බැඳ තබන රඳවාගෙන සිටින විවිධ අපායාරී තැන් වලට പ്രേතාත්ම යන ත්‍රිසංගති වලට මනුෂ්‍ය භාවයට දිව්‍යාත්මයට මේවට කැඳවාගෙන පවත්වාගෙන යන සංසාරික ප්‍රවෘත්තිය ඇති කරන ස්වභාවයෙන් මුදවන්නට හැකියාව ඇති වෙන්නේ මේ ආසාවක්ඛේ ඥානය තුළ. ආකරන රඳවාගෙන බැඳගෙන තියෙන දේවල් තමයි ආශ්‍රව කියලා කියන්නේ. දැන් පින්වුතුන් දන්නවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙනවා ආසව කියලා જાතිය. යම් යම් මුල් වර්ග, කොළ වර්ග, ගෙඩි වර්ග ආදී බොහෝ කාලයක් පොළොවේ යට තැම්පත් කරලා තියලා පැසවනවා ඒවා. නිහිකිරීමටපත් කරනවා. ඒවට කියනවා ආසව කියලා. ඒ වගේ මේ සංසාරගත ජීවිතයේදී පුජ්‍යල సంతානය තුල මේ සිටිවිලිත් එක්ක පැසවීමට මිහිකිරීමට මේරීමටපත් කරපු ක්ලේශ ධර්ම තියෙනවා. ඒ ක්ලේශ ධර්මයන් ක්ෂය කිරීම තමයි පින්නතුනි ආසවක්ඛේ ඥානය කියලා කියන්නේ. ඒක බුදුදහමට පමණක් සීමිත වෙච්ච ඥාන ගතිය. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ඥාන ගති තුන උපදවා ගත්තා. ආර්යයන් වහන්සේලා, රහතන් වහන්සේලා මේ ත්‍රිවිද්‍යාලාභීන්. මේ හැරෙනකොට තව තියෙනවා ඥාන සම්භාරයක්. ඒ ආර්ය උත්තමයන් තුල පහළවා කරගවා ගත්ත ඥාන ගති. පංච අභිඥා කියලා විශේෂ ඥාන ස්වභාවයෙන් පහළ තියෙනවා. රිද්දිවිදං, දිබ්බසෝතං, පරජිත්ත විඥානං, පුබ්බේ නිවාසනුස්සති දිබ්බ චක්කූති 5000. විවිධ රිද්දි ප්‍රාතිහාර්යයන් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කරන්න බැරි තරම් ස්වේසීසී වූ දේවල් කිරීමේ හැකියාවට කියන රිද්දි විද ඥානෙ. විවිධ රිද්දි ප්‍රාතිහාර්ය පානෝයි කියලා කියන්නේ. ඒ රිද්දි පිළිබඳව බොහෝ කරුණු කාරණා අපේ ධර්ම සාහිත්‍ය සඳහන් වෙලා තියෙනවා විසුද්ධි මාර්ගයේ අභිඥා නිද්දේශය වෙන නිද්දේශවල මේ කාරණා ඊ타මත්ම විවරණාත්මකව බුද්ධඝෝසාචාරින් වහන්සේ අටුවාචාරින් වහන්සේලා ආ විග්‍රහ විවරණ කරලා තියෙනවා. මේ මෙබඳු අවස්ථාවක එබඳු දීර්ඝ විස්තරයක් කිරීමට අපට අවකාශ ලැබෙන්නේ නැහැ. ඒත් දැනුගත් පින්වතුන් මේ කරුණු කාරණා ඒ ධර්ම සාහිත්‍ය පරිශීලනයෙන් වඩාත් දැනගෙන කියා ගන්න උත්සුක විය යුතු තියෙනවා. එතකොට රිද්දි ප්‍රතිහාරකාමී ඥාන. ඊළඟට දිබ්බසෝත ඥානය. ඊතා කුඩා ශබ්ද, ඊතා මහත් ශබ්ද, ළඟ තියෙන ශබ්ද, දුර වූ ශබ්ද, විශ්වයේ අනන්ත ඈත පරිසරවල ඇති ශබ්ද ගැඹුරු ජලාශයේ සතා සිව්පාවන්ගේ ශබ්ද පවා ඒ විතරක් නෙවෙයි අවීචී මහ නරකය වැනි ලෝකවල සත්වයන්ගේ හඬවල් බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයින්ගේ කතා භාවල හඬවල් පවා ශ්‍රවණය කිරීමේ විශේෂ ඥාන ගතියක් තියෙනවා ඒකට කියනවා දිබ්බ සෝත ඥානය කියලා. අපේ ඇසීමේ පරාසයක් තියෙනවා. එක්තරා සීමාවක ශබ්ද ප්‍රමාණය අපට ඇහෙන්නේ. කුඩා ශබ්ද ඇහෙන්නෙත් නැහැ, විශාල ශබ්ද ඇහෙන්නෙත් නැහැ. එහෙත් මේ දිබ්බ සෝත ඥානය දිනු කරගත්ත උත්තමයින්ට ඒ අවශ්‍ය නම් හැම වෙලාවෙම මේ ශබ්ද ඇහෙනව නෙවෙයි පින්නතුනේ අවශ්‍ය නම් ඒ හා සම්බන්ධයෙන් යොමු කළාම යොමු කළාම ඒ ශබ්ද ඇසීමේ හැකියාව තියෙනවා. දිබ්බසෝත ඥාන, ඉද්දීදන් දිබ්බසෝතං පරජිත්ත විඥානං. අනුන්ගේ සිත් හසර දන්නා අනුව. තවත් කෙනෙක්ගේ තමන්ගේ අභිමුඛයේ ඉන්න කෙනෙක්ගේ වේවා බැහැරීම කෙනෙක් ගේ වේවා තමයි ඔහුගේ සිත ක්‍රියාත්මක කරන ස්වરૂපය. ඔහුගේ සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ සනාගී සිටිවිලිද, විතරාගී සිටිවිලිද, සදෝෂී සමෝහී සිටිවිලිද, විත දෝෂී විත මොහී සිටිවිලිද කියලා දැකීමේ දැනීමේ හැකියාව තියෙනවා පින්නතුනේ පරසිද්ධාන්නා නුවණ ඇති උත්තමයන්ට. ඊළඟට අර කුබ්බේ නිවාසනසුති ඥානෙ මූලින් සඳහන් කළා. තමාගේ වේවා අනුන්ගේ වේවා පෙර ජීවිත ගත කළ දන්නා නුවණ පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ කියලා සඳහන් කරන්නේ. ඊළඟට දිබ්බ චක්කු ඥානය දුර වූත් ළඟ වූත් කුඩා වූත් මහත් වූත් දේ දැකීමේ දිව්‍යමය වූ ඇස ලබා ගැනීමේ ඥාන. මෙයාට කියනවා පංච අභිඥාවන්. මේ පංච අභිඥාවන් බුදු දහම නොපවතින කාලවල පවා පින්නතුනි උපදවාගත හැකි දේවල්. ඊශ්වරුන් වහන්සේලා යම් ආලාර කාලාම උද්දකරාම පුත්‍රයනි ඒ උත්තමයන් අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ සත්‍ය ගවේෂණයේදී ඉන්න යුගයේ මේ ගුරුවරු ඇසුරු කළා. ඒ ඇත්තන් මේ පංච අවිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගෙන අරෝපී බඹතලවල උපන්න වෙනවා. ඒ අවිඤ්ඤාවන් උපදවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ භාවනා ක්‍රම උදි ආදියත් පිළිපැදීම තුළින් හැබැයි ආසවක්ඛේ ඥානය චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුලින්ම ඇති කරගත යුතු දෙයක්. ඊළඟට මේ හැරෙනකොට ඡල විඤ්ඤා කියලා තවත් ඥාන ගතියක් පෙන්වා දෙනවා. ඔය කී අවිඤ්ඤා පහට අමතරව ආසවක්ඛේ ඥානයත් පොදවා ගත්තාම සත් අවිඤ්ඤාලාභී උත්තමයන් වහන්සේලා කියලා පෙන්වා දෙනවා. මේ හැරෙනකොට අෂ්ට විද්‍යාවන් ඔය කී කාරණා ඇතුළත්ව විපස්සනා ඥානය, මනෝමය ඉදි ඥානය, ඊළඟට දිබ්බ සෝත ඥානය ඊළඟට අනුන්ගේ හිත් හතර දන්නා නුවණ පූර්වේ නිමාසානුසුම ඥානෙ දිබ්බ චක්කු ඥානෙ ආසවක්ඛේ ඥානෙ ආදී වූ මේ ඥානගති අටක් අෂ්ට විද්‍යාවන් වශයෙන් ධර්මයේ පෙන්වා දීලා තිනවා මෙන්න මේ විද්‍යාව මේ මිනිස් මනස මිනිස් හිත දියුණු කර යුතු උපරිම තලය මේ විදිහට සිත දියුණු කරගත්ත උත්තමයාට සෝවාන් සතරදාගාමි අනාගාමී කියන මාර්ගල ඵල පසක් කරගෙන පින්නතුනි මේ සංසාරගත දුක්ඛ ප්‍රවාහයෙන් ඉඩාස් වෙලා නිවන් පසක් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දාලා "යේ ඥාන පසුතා ධීරා, නෙක්ඛම්මෝප සමේරතා, දේවාපිතේ සංක්‍රියයන්ති සම්බුද්ධානං සතියමතං." මේ විදිහට ඥානයන්හි ඇලුනා වූ, වීරියෙන් ක්‍රියා කරන්නා වූ, ඒ වගේම නෙක්ඛම්මෝප සමේරතා පංචකාම සම්පත් ආදියෙන් බැහැර වෙච්ච ඒ වාගේ ඇලුම් කරන්නේ නැතුව එයින් තොර වෙච්ච උත්තමයන් වහන්සේලාට සාමාන්‍ය සමාජ ලෝකයේ මිනිස්සු විතරක් නෙවෙයි පින්නතුනි අපට නොපෙනෙන දෙවියන් බඹුන් පවා කැමති වෙනවා ගරු කරනවා වන්දනමාන උපහාර දක්වනවා කියන එකයි මේ ගාථාවේ කෙටි අදහස වෙන්නේ. සමේ විද්‍යා චරණ ධර්මයන්ගෙන් සමන්විත වෙච්ච බුදුරයන් වහන්සේලාට පමණක් නෙවෙයි පුජ්‍යලයන් තුළ ඕනෑම පුජ්‍යලයක් තුළ මේ පංචකාම සම්පත් ආදී හිතවින්නා වූ ඇලීම හා බැලීම දුරු කරලා නෛෂ්ක්‍රම්‍ය ගුණයන්ගෙන් ජීවිතය සකස් කරගෙන ධ්‍යාන භාවනාවල යෙදෙන උත්තමයන්ට පින්නතුනි සාමාන්‍ය ලෝකේ ජනතාවත් ප්‍රිය කරනවා ඇලුම් කරනවා ගරු කරනවා නොපෙනෙන දිව්‍ය බ්‍රහ්මාදීන් පවා පින්නතුනි ගරු සත්කාර පුද සත්කාර සම්මාන පවත්වනවා තමන් පොද පූජා අරගෙන දේවාල කරා නොගියත් මිනිස්සු තුළ මේ උත්තරීතර ගුණාංග දිනු කර ගන්නවා නම් ඒ දෙවියන් තමා කරා ප්‍රමේලා තමන්ට උදව් උපකාර සත්කාර සම්මාන කරු බුමන් දක්වනවා කියන එක ධම්මේ පෙන්වා දීලා තිබෙනවා. එසා වෙන්නතුනි දැන් මේ අවස්ථාවේදී ඒ අමාමෑණිය බුදු පියාණන් වහන්සේ ස්වකීය ජීවිතයේ තුලින්ම පෙන්වා දී වදාලා වූ මේ විද්‍යා ධර්මයන් හා චරණ ධර්මයන් පින්නතුන සියලු දෙනාම හොඳින් දැන ඉගෙන කියාගන්න. වටහාගෙන අවබෝධ කරගෙන ඒ චරණ ධර්මයන් තුලින් මේ විද්‍යා ඥානයන් පහළ කරගෙන ත්‍රිවිද්‍යා පංච අභිඥා අෂ්ට සමාපatti ආදී වූ උත්තරීතර ගුණාංග දියුණු කරගෙන මේ සංසාරගත පැවැත්මෙන් විනිර්මුක්ත වෙලා ලබන්නා වූ පරම ශාන්ත සුන්දර නිවන් සුව පසක් කර ගැනීමට උත්සාහවත් වෙන්න අදිස්ථාන කරගන්න. අද මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනා පුණ්‍ය ක්‍රියාව සඳහා දායකත්වයේ සපයමින් ක්‍රියා කරනු ලබන්නේ වහම් අප හැමටත් සිළු දෙවියන්ටත් මෙපින් බලෙන් බුද්ධාරි ආර්යයන් වහන්සේලා නිමිතනෙහි පෙරමෙන අදාළ අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ සම්පත්තියෙන් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් පින්නත් ඔබ සෑම දිනාටම උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ කැලණිය වරාගොඩ ශ්‍රී බෝධික්කාරාමාධිකාරී කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද රත්කරව්වේ හේමානන්ද ස්වාමින් වහන්සේ අපි දේශකයන්න් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු මෙම ධර්මදේශනාවේ කැසට් පටයක් හෝ CD තැටියක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 011 30 71 082 011 30 71 082 Thank you. අති උතුම් සදාහම් ගුවන් විදුලිය මග දිගේ සවන් යොමු කර මිහිර විඳ ගමු දිලෝව සිත සලසන අගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය වන ධර්මදේශනා සඳහා දායකත්වයේ ලබා ගැනීමට අවශ්‍ය පත්‍රිකා බෙදා හැරීමට දැන් ඔබටද සම්බන්ධ විය හැකියි. විහාරස්ථාන බෙලගසල් හෝ වෙනත් පොදු ස්ථානවලට මේක සම්බන්ධ වීමට අපි ආරාධනා කරමු. ඔබේ අයදුම්පත් සභාපති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 යන ලිපිනයට යොමු කරන්න. Thank you.